හොඳයි. දැන් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. මම ආරාධනා කරනවා ඒවා ඉදිරිපත් කරන්න ලෙසට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදට නියමිත ලිඛිත ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ නිස්සරණ වන සෙනසුනට ආධුනික යෝගිනියක් මේ. මාගේ මූල කර්මස්ථානය වනුවේ ආනාපාන සති භාවනාවයි. පරියංක භාවනාවේදී මාගේ හුස්ම රැල්ල මාහට නොදැනෙන්නේ නාසාග්‍රේ නොව නාසයේ මුල් කොටසේ සීතලට වැඩි යන ආකාරයටයි. උදරය උස් පහත් වන ආකාරයේද දැනේ. එහෙත් මා පරියංක පරියංකයේදී ආස්වාස ප්‍රාස්වාස ලෙසින් මෙහෙණින් කරමින් භාවනාවේ යෙදෙමි. සිත වෙන අරමුණු වලට යන විට නැවත සිතෙහි සතිය පවත්වා ගැනීම උත්සාහ වෙමි. නිදිමතද දැනෙන අවස්ථා ඇත. පිම්වීම හැකිලිම මෙනෙහි නොකිරීම වරදක්ද? එය භාවනාවට ප්‍රමාදයක්ද? කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාව මුලපටන් ගැන්මට වඩා දැන් දීර්ඝ වේලාවක් සක්මන පවත්වා ගැනීමට පුළුවන් බව වැටහි. එහිදී දැනෙන සියලුම දැනීම් මෙනෙහි කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සමත භාවනාවෙන් ලද අත්දකින් කිහිපයක් ඇත. එය ඔබ වහන්සේට ප්‍රකාශ කිරීමෙන් භාවනාවට අවශ්‍ය කරුණු දැයි පහදා ගැනීමට කැමැත්තෙමි. අවසර පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂත් පතමි. උතුම් නිවන් අවබෝධ වේවා. කමක් නැහැ පොඩ්ඩක් ඉදිරිපත් කරන කෙනා ඒ තමන් මුලින් කරපු සමත භාවනාවක් අත්දැකීම් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. අපිට ඒකෙන් යමක් ගන්න තියෙනවා නම් එතකොට එහාට ඒකෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ස්වාමින් වහන්සේ මම මට කලින්ම ආනාපාන සති භාවනාව කරන්න අපහසුතාවයක් දැනුණා. ඒ නිසා ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහුවාම මට කිව්වා සමත භාවනාව. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව පටන් ගන්න කියලා. ඊට පස්සේ මම දිගටම මෛත්‍රී භාවනාව කරගෙන යනකොට මට ඉඳ ගන්නව එකම මට දකින්න ලැබෙන්නේ රෝස පාට කහ පාට රවුම් එලි මගේ ඉදිරියට එනවා. ඊට පස්සේ ඒවා ටික දවසකින් නිල් පාට එලි වලටත් මට දකින්න ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ උපදෙස් ගත්තාම කිව්වා තව දිගින් දිගටම භාවනා කරන්න කියලා. ඊට පස්සේ මට තව ටික දවසක් ඒ භාවනා කරනකොට ඊටමත් අලංකාර පින්තූර දර්ශන දකින්න ලැබුණා. ඒ දර්ශන දැකලා අන්තිමේදී මට කියන්නේ සිත ගොඩාක් සතුටටපත් වුණා. ඉතින් ඒක වරදක්ද කියන්න දන්නේ නැහැ. ඒ වුණාට මම අහලා තියෙන විදිහට ඒ හැම දෙයකටම ආසාව ඇති කරගන්න එපා කියන සිතිවිලිත් මට තිබුණා. ඊට පස්සේ මට ස්වාමීන් වහන්සේ කිව්වා සක්මන් භාවනාව දිගටම පුරුදු කරන්න. සක්මන් භාවනාව කරගෙන යනකොට මා ඉදිරියේ මට සක්මන පේන්නේ නැති තරමට නිල් පාටින් මාව වැහිලා යන තරමට මට දකින්න ලැබුණා. ඉතින් ඒකත් සතුටට මටපත් වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕනේව උපක්ලේශ කියන ඒවාද නැත්නම් පරිකර්ම සමාධිය වගේ දෙයක්ද කියලා ඒක නිවැරදි කර ගැනීමට කැමැතියි. මේමය දැම්ම අපි ඒ කියන්නේ <clears throat> සමත භාවනාව පැත්තෙන් යනකොට ඔය ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. නමුත් අපි ඔය ආලෝකයන්ට ඇලුනොත් අපි ඒව දිහා බලන්න ගියොත් අපේ හේතු සම්පාදනය කිරීම අපි පැත්තක දාලා අපි දැන් මේ ඇතිවෙච්ච ප්‍රතිඵලය ඔස්සේ යාමකුයි වෙන්නේ. දැන් අපි යම්සි ප්‍රතිඵලයක් ලැබුවේ ඒකට අනුරූප වෙච්ච ඒකට හේතු වෙච්ච ඒ හේතු ටික සම්පාදනය කරපු නිසා. නමුත් තාම මේ ප්‍රතිඵලය අවශ්‍ය මට්ටමට ඇවිල්ලා නැහැ. තාම ඉන්නේ මේ මේ ප්‍රතිඵලයේ තාම එමින් පවතින වර්ධනය වෙමින් පවතින අවධියේ ඉන්නේ. ඒ නිසා දැම්ම ඔය එලි දිහාවත් ඔය කිසි දෙයක් දිහා බලන්න යන්න එපා. දැනට ආනාපාන සතියෙම මුල් කරගෙන භවනා කරගෙන යන්නයි තියෙන්නේ. Tamanට සක්මන් භාවනාවේදීත් මේ දේ සිද්ධ වෙනවා නම් සක්මන් භාවනාවේදීත් Tamanට එක්ක ආස්වාස ප්‍රස්වාසයේ වැටෙනවා නම් එහෙම නැත්නම් නිකන් එලියක් ඉස්සරහාට වගේ එනවා නම් ඒත් වරදක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ සමත පැත්තෙන් යන්න පුළුවන් හැකියාවක් පෙන්눔 කරනවා. ඒකේ වරදක් නැහැ ඉතින්. අපිට සමත පැත්තෙන් යම් පමණක සමාධියක් දියුණු කරගෙන ඊළඟට අපිට විපස්සනාවට නැඹුරු වෙන්නත් හැකියාව තියෙනවා. එතකොට දැනට ඕකේ කියන්නේ මේ මේක කියන්නේ පරිකර්ම මට්ටම කියලා කියන්න පුළුවන්. සමාධිවල විවිධ මට්ටම් 10 පෙන්නනවා පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි ওই විදිහට පෙන්눔 කරනවා. ඉතින් තාම පරිකර්ම මට්ටම කියලා කියන්න පුළුවන්. මොකද අපි තාම මේ අරමුණත් එක්ක يعني ඉගෙන ගනිමින් යන්නේ. තාම අරමුණ අරමුණේ يعني ආනාපාන සති අරමුණ හොඳට මුහුණට මුහුණලාලා ඉඳලා ඒක හොඳට එකඟ කරගෙන ඒකේ එක්තරා අන්දමක සංසිඳීමකට පත්වීම හරහා එන ඒ සමාධි නිමිත්ත තාම හොඳට ස්ථාවර වෙලා නැහැ. හොඳට තැම්පත් වෙලා ස්ථිර වෙලා නැහැ. එහෙම වුණා නම් ඔන්න අපි ඊළඟට තව පොඩ්ඩක් ඒක يعني ආනාපාන සතියේම රැඳෙන්න පුළුවන් ස්වභාවයක් එතකොට එනවා. එතකොට අපි උපචාර මට්ටමක් කියලා කියනවා. කෙසේ නමුත් ඕවා ගැන ඒ තරම්ම හොයන්න යන්න අවශ්‍ය නැහැ. Tamanට තියෙන අවශ්‍ය හේතු ටික සම්පාදනය කරන්න. එතකොට මේ සමත පැත්තෙන් හරි කමක් නැහැ. අපිව ඒ يعني උමනා කරන ගුණධර්ම ටික දිනු වෙනවා එතකොට. දැනට මොකුත් ප්‍රශ්නයක් තියෙනවද දෙකෙන් කරගෙන යන භාවනාවේ මාකර ගැටලුවක් තියෙනවද? මේ ආස්වාස් ප්‍රාස්වාසයේදී නාසාග්‍රේ නෙමේ නාසය මුල තමයි මට මේ ඒක සීතලට දැනෙන්නේ. ඒක ඉතින් මම ඒත් ආස්වාස ප්‍රාස්වාස ලෙසින්ම මෙනෙහි කරනවා. ඔව් මෙනෙහි කිරීම කියන්නේ දැන් තාමත් ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස කියලා හිතින් මෙනෙහි කරනවද? එහෙමයි ස්වාමීනි. බලන්න ඕක මෙනෙහි කිරීමකින් තොරවත් දැන් ওই වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන්න. මොකද එතකොට කියන්නේ අපි මිනිහි කරනවා කියන්නේ තාම කියන්නේ හිත තාම පිට යනවද හුඟක් වෙන වෙන අරමුණු වලට දුවනවද සමහරක් වෙලාවට එහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන්නේ මෙනෙහි කිරීම එක්ක කෙටි කරලා බලන්න ආස්වාස ප්‍රස්වාස කියන්නේ නැතුව 1යි 2යි 1යි 2යි කියලා අර ඒ වගේ පොඩ්ඩක් දැන් අර ඒ මෙනෙහි කිරීමෙන් හිතට දෙන බර පොඩ්ඩක් අඩු කරලා බලන්න මේක දැන් ටික ටික සියුම් වෙන්න ඕනේ වීරය ටික ක්‍රමානුකූලව පොඩ්ඩ අඩු වෙන්න ඕනේ එතකොට තමයි සමාධි පැත්ත වර්ධනය වෙන්නේ මේ දෙක බැල මේ සමබර වුණේ නැත්නම් සමාධිය වර්ධනය වෙන්නේ ක්‍රමානුකූලව හිත එකඟ වෙනකොට අපි යොදන වීරය මෙනෙහි කිරීම හරහා යොදන වීරය ක්‍රමානුකූලව පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ. එතකොට තමයි අර පැත්ත වර්ධනය වෙන්නේ. පොඩ්ඩක් මෙනෙහි කිරීමත් මදකට නවත්තලා බලන්න හිත පිට යනවා නම් නැවත මෙනෙහි කරන්න. නැවත හොඳට වැඩේ සිද්ධ වෙනකොට හිතම එයාගේ කාර්යයේ නියැලෙනකොට අපේ හරස් වීමකින් මැදිහත් වීමකින් තොරව කටයුතු සිද්ධ කරනවා නම් එයාටම වැඩේ කරන්න දීලා මෙනෙහි කිරීමකින් තොරව බොහොම නිස්කලංකව බලාගෙන ඉන්නයි තියෙන්නේ. හොඳයි. ඔව්. දරුවන් සර්ණයි. නෑ ඒ කියන්නේ සමත භාවනාවෙන් යනකොට අපිට يعني අපි තුමු විශේෂයෙන් ආනාපාන සති භාවනාවේදී දැන් අපි හුස්ම රැල්ල මෙනෙහි කරමින් මේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඉන්නකොට යම් සෑහෙන මේ ඒ කටයුත්තේ නියැලීම හරහා සමාධි නිමිත්තක් හට ගන්නවා. ඒ කියන්නේ ආනාපාන සති නිමිත්ත කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා. ඒක ඒ කියන්නේ තාම මේ උපක්ලේශ මට්ටමකට ඇවිල්ලා නැහැ. දැන් මේක නෙමෙයි තාම නිමිත්ත මට්ටම තියෙන්නේ. නමුත් මේක අර ආරම්භක අවස්ථාවේදී ඒ තරම්ම ප්‍රබල නැහැ. තාම එනවා යනවා. ඒකේ يعني ස්ථිරව පවතින ස්වභාවයක් නැහැ. තාම දුර්වලයි. ඉතින් අපි එකපාරටම ඕකට ලොල් වෙලා එහෙම නැත්නම් කැමැත්තක් ඇති වෙලා ඕක දිහා බලන්න ගියොත් ඒක නැති වෙලා යනවා. ඉතින් සමහර පොත්වල එහෙම කියන්නේ ඒක හරි නිකන් නිකන් අර හිතන්න මේ බොහොම කියන්නේ මිනිස්සෙක්ව නොදකපු සතෙක් ඉන්නවා නම් කැලෑවි ඉන්න සතෙක් ඉන්නවා නම් අපි දැන් උදෙහා බලන් ඉන්නවා කියලා දැක්ක ගමන් උදවල යනවා. මොකද ඌ තාම අපිව හුරු නැහැ. අන්න ඒ වගේ තමයි මේකත් මේ අපි මේ දිහා බලන්න ගියොත් එයා දුවල යනවා. එයා නැති වෙනවා. ඉතින් අපි එයා දිහා බලන්නේ නැතුව අපේ වැඩේ කරන්නයි තියෙන්නේ. ආනාපාන සතියෙම යෙදෙන්නයි තියෙන්නේ. එතකොට අන්න අපි හේතු සම්පාදනය කරනවා. දැන් මේක ඇවිල්ලා ප්‍රතිඵලයක්. සමාධියේ එහෙම නැත්නම් අපේ අවධානයේ තීව්‍රතාවයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේකේ යෙදෙන්න යෙදෙන්න දැන් මෙන්න අර ඒ ආපු ප්‍රතිඵලය එහෙම නැත්නම් මේ නිමිත්ත හැවිලා නිකන් ඉස්සරහා නතර වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මුලින්ම එන්නේ නිකන් එළිය යනවා එනවා කිසිම මේ පිළිවෙලක් නැහැ. පස්සේ ඕක හොඳට ඇවිල්ලා තමන්ගේ ඉස්සරහා නතර වුණා වගේ වෙනවා. ඒත් තාමත් දීප්තිමත් නැහැ. ඉතින් අපි තවදුරටත් මේ දේම කරනවා. තවදුරට තාමත් අරක බලන්න ගියොත් ආයිත් එයා නැති වෙනවා. ඉතින් තවදුරටත් මේ ආනාපාන සතිය මුල් කරගෙන යනකොට අවස්ථාවක් එනවා මේ අපිට නිකන් තේරෙනවා හුස්ම දැන් එන්නේ ඒකෙන් වගේ. හුස්ම අපි ඒකට යවනවා ඒකෙන් හුස්ම එනවා. හරියට මේ අපේ ආනා මේ ආස්වාස ප්‍රස්වාසයත් ඒ නිමිත්තත් එකට සමපාත වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. අන්න එතෙන්දී නොදැනුවත්වම අපිට ඒ කියන්නේ අපි කොහොමත් දැන් අවධානය යොමු කරගෙන ඉන්නෙත් ආනාපාන සතියටමයි. හුස්ම රැල්ලටමයි. දැන් ඒකත් එක්ක මේ නිමිත්ත එකට සමපාත වෙලා තියෙනවා. එතකොට ඉතින් ඒකම තමයි බැලෙන්නේ. ආය අමුතේ ඔක බලන්න දෙයක් නැහැ. අන්න ඒ අවස්ථාවේදී ඔන්න උපචාර මට්ටමක් කියලා කියන්න පුළුවන්. එතකොට ඇත්තටම අපි උත්සාහයක් දරන්න අවශ්‍ය නැහැ. සිත ස්වාභාවිකවම හරි සතුටින් සැහැල්ලුවෙන් ආනාපාන සතියේ ඉන්නවා. දැන් උපක්ලේශ මට්ටමක් කියලා කියන්නේ ඇත්තටම දැන් ඕකෙත් ඔහොම ගිහිල්ලා අපිටම ඕකේ තවදුරටත් වර්ධනය වෙලා අර්පණා මට්ටමකටත් ගිහිල්ලා ගැඹුරු සමාධි වලටත් ගිහිල්ලා අපිට ඇති වෙනවා එක්තරා අන්දමක ලොකු ආසාවක් මේක හැමතිස්සෙම ඕනේ මේ ආලෝකය මට හැමතිස්සෙම ප්‍රභාෂරව ඕනේ මම යන යන තැන හැමතිස්සෙම මේක ඕනා හැම කියන්නේ මේ පොඩ්ඩක් තිබුණත් මදි. ඉතින් මේකට අර මේ සමාධියට ලොකු සමාධිය දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. මේ ආලෝකය දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. අන්න එතකොට උපක්ලේශ වෙලා. හැබැයි උපක්ලේශ වෙන්න නම් එකාත්තකින් සාර්ථක වීමක් තියෙන්න ඕනේ. සාර්ථක වුණාට පස්සේ තමයි දන්නේ ආ මෙන්න මෙහෙවත් මේ තරම්ම මේකේ දෙයක් තියෙනවා. එහෙම නැත්නම් යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඒ තියෙන බව දැනගත්තට පස්සේ ඒකම ඉල්ලනවා දැන් හිත. ඒකට මේ අර දැන් සමත පැත්තේ තියෙන එක්තරා අන්දමක දුර්වලතාවයක් තමයි ඒක. මොකද තාම අපි මේ දේ කරන්නේ නීවරණයටපත් කිරීමෙන් පමණයි. තාම කෙලෙස් වලට පහර ගහන්න තරම් විපස්සනාවක් දියුණු වෙලා නැහැ. අපි නිකන් මදකට කෙලෙස් පැත්තකින් බහා තබලා නිකන් ඔබලා තියලා වගේ මේ වැඩේ කරන්නේ. ඉතින් අපිට නොදැනුවත්වම මේ මේ අලුතෙන් ආපු දෙයට අපි ඇල්මක් අනවශ්‍ය ඇල්මක් ඇති කරගන්නවා. අපි විපස්සනා පැත්තකින් යනකොට මේ මේවැය තියෙන නිකන් අනිත්‍ය ස්වභාවය මේකත් මේ හේතුන් නිසා හටගත්ත දෙයක්. මේකට මේ තරම් ලොල් වෙන්න දෙයක් නැහැ කියලා ඒ Tamanට එක්තරා අන්දමක අර මැදිහත් බවක් උපේක්ෂාවක් හිතේ පැත්තකින් දියුණු වෙනවා. එතකොට මේක මේ තරම් ග්‍රහණය කරන්න යන්නේ නැහැ. මොකද මේ දේවල් කියන්නේ කාලයකදී තියෙන්න පුළුවන් කාලයක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නත් පුළුවන්. තියෙන අනන්තවත් යෝගීන් ඉන්නවා. ඇතම් කාලයක හොඳට මේ දේවල් තියෙනවා. හැබැයි කාලයත් එක්ක ඒවා සම්පූර්ණ වියකිලා ගිහිල්ලා. ඉතින් අපි අර මේකට ලොල් වෙලා හිටියොත් මේකම දැඩිව ග්‍රහණය කරගෙන හිටියොත් ඉතින් අර මේක ඔස්සේම යන නිසා ඊළඟට මානසිකව වැටෙනවා. මොකද මේක දැන් හම්බ වෙන්නේ නැහැ අර කලින් තරම් අපි දැන් හුඟක් වෙලාවට මේවා හුඟක් විවිධාකාර හේතු මතයි හටගන්නේ. දැන් අපේ හොඳට කියන්නේ හේතු කීපයක් කියනවා නම් දැන් අපි හොඳට අපේ හිත හොඳට සංසුන් වෙලා තියෙන්න ඕනේ. හිතේ හිත නිකන් අර වෙන එදිනෙදා ජීවිතයේදී අනිත් අයත් එක්ක ගැටිලා මොන හරි හිත විපිරිසර වෙච්ච ස්වභාවයක් තියෙනවා නම් ඒතකොට මේක දීප්තිමත් බව එන්නේ ඊළඟට අපි කාපු දේවල් වල මොන හරි අජීර්ණයක් හිටලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒත් එන්නේ ඊළඟට හොඳට මේ කියන්නේ කායික නිරෝගී බවක් නැත්තම් ඒත් එන්නෙත් නැහැ. ඉතින් ඊළඟ පරිසරයේ යම්සි නිකන් බොහොම සිසිල් වෙලා හරීම නිකන් මොකද ආර්ද්‍රතාවය වැඩි වෙලානියත් එතමනේ බහුල පරිසරයක ඒත් එන්නේ නැහැ. වගේ සෑහෙන හේතු රාශියක් මත තමයි මේක සිද්ධ වෙන්නේ. අනිත් එක සමහරලාට වයසට යද්දී අර කලින් තරුණ කාලේ තිබිච්ච මට්ටම එන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේවට අනවශ්‍ය විදිහට ඇල්මක් ඇති කරගත්තොත් අර මේ දහමේ පෙන්නන අනිත්‍යත්වය වෙනුවට අපි දැන් මේ මේ මගදී හම්බෙච්ච නිකන් සතපුම් කණුවක් බදාගත්තා වගේ දෙයක් වෙන්නේ. අපි ඉලක්කයට යනව වෙනුවට මගදී හම්බෙච්ච කෙනෙක් එක්ක අනවශ්‍ය විදිහට හාදකමක් ඇති කරගෙන ඊතර නැවතිලා ඉන්නවා. එහෙම තත්ත්වයක් තියෙන. ඒ නිසා මේ උපක්ලේශ මට්ටමක් වෙනවා. එතකොට අපි මේ දේවල් තේරුම් අරගෙන මේ මේවත් මේ පසු කළා යන්න තියෙන දේවල් මේ භවනාවේ නිකන් ආපු පොඩි ප්‍රතිඵලයක් විතරයි කියලා එක්තරා අන්දමකින් පොඩ්ඩක් එයා පැත්තකින් තියලා ඉස්සරහට යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු යමු. දෙවෙනි ප්‍රශ්න ගෞරවනීය සුමන් වහන්සේ මම ආධුනික යෝගාවචරයේකි. මම සක්මන් භාවනාවේ යෙදී සිටියේදී මාගේ සිත වෙනත් අරමුණක් කරා ඇදී ගියේය. ඉන්පසු මම නැවත සිත සක්මනට යොමු කරන්නට දැත් කරද්දී සිත එම අරමුණෙහිද නැතිව සක්මන් භාවනාව කෙරෙහිද නැතුව අරමුණක් නැති තත්වයට මා සුළු වේලාවක්පත් විය. මෙම తත්වය කුමක්ද? ඒ වගේම මා පරයන්ක භාවනාවේ යෙදී සිටින අවස්ථාවවලදී කෙමෙන් මාගේ සිරුර පිටුපසට ඇලවි යනසේ මට දැනේ. එම අවස්ථාවවලදී පිටුපසට වැටේ යන බියෙන් මම භාවනාවෙන් මිදී බලන විට සුළු වශයෙන් සිරුර පිටුපසට බර වී තිබුණා. මෙම తත්වය තත්වයටපත් වූයේ මට නිින්ද යාමකින් නොවන බව විශ්වාසය. මෙම තත්වයන් ගැන පහදා දෙනමින් ඉතා ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ફોકસ කරන්න. චූට්ටක් පාත් කළා මේ ගත්තනම් හොඳයි. මාතේ පොඩ්ඩක් නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආධුනික යෝගාවචරයෙකි. මම සක්මන් භාවනාවේ යෙදී සිටියේදී මාගේ සිත වෙනත් අරමුණක් කරා ඇදී ගියේය. ඉන්පසු මම නැවත සිත සක්මනට යොමු කරන්නට තැත් කරද්දී සිත එම අරමුණෙහිද නැතිව සක්මන් භාවනාව කෙරෙහිද නැතිව අරමුණක් නැති තත්වයට මා සුළු වේලාවක් පත්විය. මෙම తත්වය කුමක්ද? ඒ වගේම මා පාරයන්ක භාවනාවේ යෙදී සිටින අවස්ථාවවලදී කෙමෙන් මාගේ සිරුර පිටුපසට ඇලවි යනසේ මට දැනේ. එම අවස්ථාවවලදී පිටුපසට වැටී යන බියෙන් මම භාවනාවෙන් මිදී බලන විට සුළු වශයෙන් සිවුර පිටුපසට බර වී තිබුණි. මෙම තත්වයට පත් වූයේ මට නිින්ද යාමකින් නොවන බව විශ්වාසය. මෙම තත්වයන් ගැන පහදා දෙන මෙන් ඉතා ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. හොඳයි ඒ කියන්නේ <clears throat> අපිට ඒ කියන්නේ විවිධ කියන්නේ සුළු සුළු ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ටිකක් ඉතින් මේ කටයුත්තේ අපි යෙදෙනකොට එක්තරා අන්දමක නිකන් නිපුණතාවයක් හැදෙනවා. ඒ කියන්නේ අපිට තාම අත්දැකීම් නැති වුනහම අපිට මේ පොඩි දේවල් ලොකුවට තේරෙනවා. නමුත් ඕකේ නැවත නැවත යෙදෙන්න මේ ආපු බාධාවන් Tamanටම ජය ගන්න පුළුවන්. දැන් කයේ යම්සි අසමබර බවක් නිකන් වැටෙන්න යන ස්වභාවයක් තියෙනවා නම් බලන්න පොඩ්ඩක් Tamanගේ මේ ඉන්න ඉරියව්ව සකස් කරගන්න ඉරියව්වේදී අපි ඉඳගෙන කරන භාවනාවේදී අපි තුමු මේ විදිහට කියන්නේ පුටුවක වාඩි වෙන්නේ නැතුව හොඳට බිම වාඩි වෙලා එහෙම ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්වකදී අපි නිකන් කෙලින්ම අංශක 90ට වගේ හිටියොත් මේක ඒ තරම්ම සමබර වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඊට වඩා ලොකු කෝණයකට යන්න වෙනවා සාමාන්‍ය අංශක 110ක වගේ කෝණයකට යන්න වෙනවා. මෙතන තියෙන්න ඕනේ අර පොඩ්ඩක් මේ පිටිපස්ස පැත්ත උඩට උස්සන ස්වභාවයක්. එතකොට තමයි මේ මේකේ ටිකක් අර සමබර බවක් හැදිලා අර අපි කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියලා ගුරුත්ව කේන්ද්‍රය ගානට සකස් වෙලා මේ කයේ නිකන් පිරමිඩ් එක වගේ සකස් වෙනවා. එතකොට මේක ඔහේ ඉඳලා තියන්න පුළුවන්. එතකොට අර මේ පස්සට වැටෙන ගතිය ටිකක් අඩු වෙනවා. අපි තනිකරම සම පොළවේ වගේ වාඩි වුණාම ඒ ස්වභාවය එන්නේ නැහැ. සමහරලාට ඉස්සරහට නැමෙන්න තියෙන හැකියාව වැඩි. හැබැයි ඕන්ට වඩා අපි මේ පිටිපස්ස උස්සලා කරගත්තොත් මේක අනවශ්‍ය විදිහට මේ වෙලා පිටිපස්සට වැටෙන්නත් පුළුවන්. ඒ හින්දා මේවා පොඩ්ඩක් තමන් අත්දකබලාමම ගන්න ඕනේ. කියන්නේ Tamanට හරියන විදිය, Tamanගේ ශරීරයට හරියන දේ, හරියන ඒ හැඩහුරුකම් Tamanම පොඩ්ඩක් එහිට මෙහෙට කරලා පොඩි පොඩි සකස් කිරීම කරලා මේක හදාගත් හදාගන්න සිද්ධ වෙනවා. එතකොට Tamanට මේකේ අවශ්‍ය වෙන පදම Tamanට තේරෙනවා. එතකොට අර Tamanට නිකන් අරමුණක් නැති ස්වභාවයවන් ඉතින් ෂණිකව يعني බොහොම සුළු වේලාවන් වලදී වැටහෙන්න පුළුවන්. ඒක ටික ටික බහුලීකృత වේවි වැඩේ මේ භවනාව කරගෙන යනකොට. තාම අර ඔය හේතු එකwidehatකින් අපි හොයන්න යන්න දැම්ම උවමනා නැහැ. භවනාවෙන් ක්‍රමානුකූලව යනකොට අපිට අරමුණක් එක්කත් සතිය පවත්වන්න පුළුවන් අරමුණක් නැතිවත් සතිය පවත්වන්න පුළුවන්. ඉතින් තමන් ඒ ඒ විශ්වාසය ඇති කරගෙන දැනට කරගෙන යන විදිහට කරගෙන යන්න තමන්ට يعني යම් යම් දේවල් වැටහිලා තියෙන බව මේ ඉදිරිපත් කළ තියෙන ආකාරයෙන් තේරෙනවා. හින්දා මේ Tamanට මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ඔව්. ඔව්. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේක සමත භාවනාවේදී අපිට එන්නේ නැහැ. සමත භාවනාවේදී නිතරම අපි අරමුණක් එකයි කටයුතු කරන්නේ. මොකද සමත භාවනාවේ මුලින් අපි අරමුණු කීපයක්, يعني දැන් අපේ හිත අපි නිකන් පොඩ්ඩක් මුලින් ඉඳන් අපි මතක් කරගත්තොත් අපේ හිත නිරන්තරයෙන්ම අරමුණු රාශියක් විශේෂයෙන් කෙලෙස් අරමුණු රාශියක් ඇසුරු කරමින් තමයි ඉන්නේ. එහෙම හිතක් තමයි දැන් අපි මේ හදන්න හදන්නේ. එතකොට අපි කරන්නේ කුසල අරමුණු ටිකක් දීලා ගොඩක් අර ගොඩක් ඉන්න අකුසල් පැත්ත වෙනුවට කුසල් අරමුණු ටිකක් දීලා ඒ ටික ඒ ඒ කුසල් අරමුණු කීපේ අපි රඳවනවා. දැන් උදාහරණයක් විදිහට අපි තුමු අපි බුදුගුණ භාවනාවක් වඩනවා නම් දැන් අපි ප්‍රධාන බුදුගුණ නමයක් අරගෙන මේ නමය තුල හිත හසුරවනවා. නිකන් වැටක් ගහලා දුන්නා වගේ දැන් මේ හැසිරෙන්න. ඊළඟට අපි ඒක තව තව ටික අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා මේ බුදුගුණ තුනක් දෙකක් එකක් කියලා මේ තව ඔන්න එයාව නිකන් හිර කරගත්තා වගේ ඒක ඔන්න ඒක අරමුණක එයාව දැන් නතර කරගෙන ඉතින්නවා. ඒත් අරමුණක් තියෙනවා. දැන් මේ ඒක තමයි අරමුණක් තුල සතිය පැවැත්වීම. ඉතින් ওই දෙයම විපස්සනා වෙදිත් කරනවා. අපිට කියන්නේ උණුසුමක් දැනෙනවා සිසිලක් දැනෙනවා අපි එතෙන්ට හොඳට හිත යොමු කරගෙන ඒක බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරනවා එතකොට නිරන්තරයෙන් වෙනස් වෙන අරමුණක් තියෙනවා දැන් හැබැයි විපස්සනාවේදී වෙන සුවිශේෂත්වය තමයි දැන් මේ අපි දෙන අරමුණ දැන් අපේ මේ අවස්ථාවේදී අපි ඇහෙන් රූප බලන්නේ නැහැ ඇස් දෙක වහගෙන ඉන්නේ ඊළඟට කනෙන් සද්ද ඇහෙන්නෙත් නැහැ අපි තුමු සෑහෙන නිශ්ශබ්දතාවයක් තියෙනවා ඇහුණත් ඒකට හිත යන්නේ නැහැ ඊළඟට නාසයෙන් ගඳ සුවඳ එන්නෙත් නැහැ. දිවෙන් රස බලන්නෙත් නැහැ. ඊළඟට හිතේ සිතුවිලිත් නැහැ. හොඳම අපිටම දැන් එයාට දැන් කයේ මේ ස්පර්ශයක් විතරයි දැනෙන්නේ. අපිටම උණුසුමක් දැනෙන්නේ. එතකොට මේ උණුසුම බලද්දී එතකොට කය විතරයි දැන් සක්‍රිය වෙලා තියෙන්නේ. කයේ කියන්නේ කාය විඥානයක් විතරයි තියෙන්නේ. දැන් මේ යම්සි ස්පර්ශයක් දැනෙනවා. එතකොට ඒක අපි දැනුවත් වෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. අනිත් සියලුම ආයතන දැන් යම් පමණකට නිෂ්ක්‍රීය වෙලා නිරුද්ධ වෙලා තියෙන යම් පමණකට. හිතලා බලන්න දැන් අපි මේ අරගෙන තිබිච්ච කාය මේ ඒ පොට්ටබ්බයත් ස්පර්ශයත් යම් අවස්ථාවකදී සෑහෙන්න දුරට ගෙවිලා ගියොත් එතකොට මොකක්ද අරමුණ? එතකොට අරමුණක් නැහැ. එතකොට කියන්නේ මේ ආයතන 6ෙන්ම විරුද්ධ වෙච්ච මෙහෙම නැත්නම් ආයතන 6ෙන්ම නිරුද්ධ වෙච්ච ආයතන 6ම ආයතන 6ෙන්ම ස්වායත්ත නිදහස් ඒත් සතියක් තියෙනවා. ඉතින් ඔන්න ඔය මට්ටම අපි කියනවා මේ අරමුණකින් තොර සතියක් කියලා. හොඳයි. සතියේම අවස්ථාවක්. ඒ කියන්නේ සතිය සතියට හැකියාව තියෙනවා. අවශ්‍ය නම් අරමුණක් එක්කත් සතිය පවත්වන්න පුළුවන්. අවශ්‍ය නම් අරමුණකින් තොරවත් සතිය පවත්වන්න පුළුවන්. හොඳයි. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ගරු කටයුතු ස්වාමින් වහන්සේ නිස්සරණ සේනාසන ආරණ්‍යට ආදුනික යෝගිනියක් මේ දිගු කලක පටන් ආනාපානා සතිය වඩමි. එසේ වැඩීමේදී ටික වේලාවකින් කය සැහැල්ලු වී ක්‍රමක්‍රමයෙන් සංසිඳීමකටපත් වේ. සුලං රැල්ල නොදැනීයයි. පැය භාගයක් පමණ මෙසේ තිබියදී බාහිරව ඇසෙන ශබ්ද ආදියට ඇසී නැවත පියවිල් ගතියට පැමිණේ. වාඩි වී සිටියේදී පොළවේ ස්පර්ශ වන ස්ථානයන් කෙරෙහි සිත යොමු කරමින් කයෙහි සිත පිහිටුවා ගතිමි. ටික වේලාවකින් නැවත හුස්ම රැල්ල දැනේ. මේ අතරතුරදී රූප සටහන් හෝ වෙනත් ශබ්ද කිසිවක් මාහට නොදැනේ. නොපෙනේ. දැනට එදිනෙදා කරන ක්‍රියාවලියේදී හැකිතාක් දුරට යන එන ගමන gedara දොර වැඩ කටයුතු වලදී ඉරියව් අනුව සිත පිහිටුවාගෙන සැහැල්ලුවෙන් සිටිමි. සාර්ථක කර ගැනීමට වෙහෙස වෙමි. ගරු කටයුතු ස්වාමීන් වහන්ස මේ සමත භාවනාවේ ආරම්භය මෙසේද පහදා දෙනු මැනවි විපස්සනාවට නැගීමට මෙය උපකාර වේද නැත්නම් මාගේ භාවනාවේ අඩුපාඩුවක් ඇතොත් පෙන්වා දෙන ලෙසට මෙත් කරුණා මුද්දාවෙන් යුතුව ඉල්ලා සිටිමි ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව පාරමිතා සපිරි <laughs> ප්‍රාර්ථනා බෝධි සම්භාරයේ සපිරේවා සේම වේවා. දැන් මේ <laughs> ඒ කියන්නේ අපි මුලින් ඇත්තටම මේ මේ සමතද මේ විපස්සනාවද කියලා ඔය හොයන්න යන්න නරකයි. එතකොට අපි මේ අනවශ්‍ය මේ ප්‍රශ්න තමයි මෙතෙන්දී ඇති කරගන්නේ. එහෙම නෙමෙයි. දැන් මේ මූල කර්මස්ථානයක් ඔස්සේ අපි භාවනාව කරගෙන යනවා. එතකොට අපි අපිටම අපි මේ යෙදිච්ච ආකාරය අනුව අපිව එක්කගෙන යාවි. සතිය මුල් කරගෙන යන්න. කියන්නේ අපි කියන්නේ මූල කර්මස්ථානයක් කියන්නේ අපිට මුල් අවස්ථාවේදී එහෙම නැත්නම් ආදුනික මට්ටමේදී අපිට නිකන් ෂේම භූමියක් වගේ. අපේ තියෙන ඒ කියන්නේ අපිට තියෙන පිහිට තමයි මූල කර්මස්ථානය කියන්නේ. එතකොට අපි මේ මූල කර්මස්ථානයේ ළඟින් ඇසුරු කරනකොට නැවත නැවත බහුලීකృత කරනකොට අපි අපේ තිබිච්ච يعني හිත පුරුදු වෙච්ච පුරුදු වෙච්ච කියන්නේ يعني සංසාරේ දැන් අපි මේ එකාතකින් මේ කරන භවනා කරන ප්‍රථම අවස්ථාවම නෙමෙයි දැන් මේ ජීවිතේ සමාහයට ප්‍රථම අවස්ථාව වෙන්න පුළුවන්. නමුත් අතීත බහවලත් අපි භාවනාවල් කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපේ නැඹුරුවක් තියෙනවා නම් සමත පැත්තට ඒ පැත්තනුත් පොඩ්ඩක් යන්න ඉඩ තියෙනවා. අපේ විපස්සනාවට නැඹුරුවක් තියෙනවා නම් ඒ පැත්තනුත් යන්න තියෙනවා. ඉතින් අපි අනවශ්‍ය විදිහට මේක මේක සමතද මම සමතම කරන්න ඕනේ මේක විපස්සනාද මේක විපස්සනාම කරන්න ඕනේ කියලා අපි ඒ විදිහට හිර කරගන්නේ නැතුව එන විදිහට මූල කර්මස්ථානය ඇසුරු කරමින් මේ තියෙන උපදෙස් අනුව අපි ක්‍රියා කරනවා නම් එතකොට Tamanට තේරෙවි ටිකක් දුරට සතිය දියුණුනහම. සතිය මොකද්ද කියලා වැටහෙනකොට Tamanට තේරෙනවා මේ අපිටම විපස්සනා පැත්තෙන් නම් ඔන්න Tamanට ස්පර්ශයක් දැනෙනවා. එහෙම නැත්නම් හොඳට හිත එක තැනක ඉඳලා මේ වෙනස් වෙන ස්වභාවයන් දකින්න පුළුවන් ස්වභාවයක් වෙනවා. ඒ වගේ එක එක පැතිවලින් යන්න පුළුවන්. ඉතින් අපි එකපාරටම මේ වර්ග කරන්න යන්නේ නැතුව මේවා හොයන්න යන්නේ නැතුව මේක යෙදෙන්නයි තියෙන්නේ. මුල් අවස්ථාවේ හැකිතාක් භාවනාවේ යෙදෙන්න. සමත පැත්තෙන් යෙදුනත් ප්‍රශ්නයක් නැහැ, උපසනා පැත්තෙන් යෙදුනත් ප්‍රශ්නයක් නැහැ. අපි මේක බහුලීකృత කිරීමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. කාමර අංක 9 ගෞරවනීය ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි. මම කලක සිට භාවනා කරමි. ආනාපාන හා සක්මන් භාවනාවද කර ඇත්තෙමි. සක්මන් භාවනාව මෙම මධ්‍යස්ථානයේදී තරම් දීර්ඝ වේලා කරන්නේ නැත. සක්මන් මළුවේදී සක්මන් කරගෙන යන අවස්ථාවේදී වෙනදා මෙන්ම ඔසවමි, ගෙන යමි, තබමි ලෙස පියවරෙන් පියවර සතිමත්ව කරගෙන ගියමි. තැබීමේදී পায়ට ඝන බවද එසවීමේදී ලිහිල් බවද ආදී මෙයින් දැනුනි. විශේෂත්වය වන්නේ එහිදී ඇතිවන්නේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ ඒවා ඇතිවන නැතිවන බව පහ ඇසවීම තැබීම තුල දිටිමි. එමෙන්ම එම ක්‍රියාවලිය කරන්නෙක් හෝ කරවන්නෙක් නැති බව වැටහිනි. පියවරක් පාසා සිතේ මෙහෙයවීම තුල කය ක්‍රියාත්මක වන බවත් ශරීරය තුල ඇති වායු ධාරාවකින් චලනය වන බවත් පසක් විය. මෙන් නැති බව පැහැදිලි විය. ආනාපාන සති භාවනාවේදී වෙනදා මෙන්ම භාවනා මූල කර්මස්ථානයට අනුව ක්‍රියාත්මක වන පරිදි කායික සැහැල්ලුවද සිතෙහි එකඟ බවද ඇතිවිය. අනතුරුව සිතුවිලි ක්‍රියාත්මක නොවන තැනට පත්විය. සිත නිසල්මන් විය. පුංචි තැනය කුංචි තැති ගැනීමක්ද ඇතිවිය. නැවත අරමුණට පිවිස සතිය පිටුවීමේදී නැවතත් සමාධිමත් ඇතිව නැවතත් නිද්‍රා ස්වභාවයේම සිටියෙමි. උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සම්පත් සාධනය වේවා. මේ නිද්‍රාවක හිටියයි කියන එක තමයි පොඩ්ඩක් ප්‍රශ්නයකට තියෙන්නේ. මේ කාගෙත් දන්නේ නැහැ ප්‍රශ්නේ. කාමරාංක 9. ඇඩ්‍රස් එකත් ලියලා තියෙනවා. කාමරාංක 9ද දන්නේ නැහැ ඉන්නේ දැනුත්. ආ හොඳයි. මට පොඩ්ඩක් කියන්න අර මේ නිද්‍රාවකට වගේපත් වුණා කියන්නේ අන්න ඒක තමයි මට පොඩ්ඩක් අනිත් ඒවා නම් ඔක්කොම මේ කියන්නේ යහපත් විදිහට සිද්ධ කියන්නේ නිවැරදි විදිහට සිද්ධ වෙලා තියෙනවා. මේ කියන්නේ නිින්ද ගියාද භාවනාවේ අග හරියද? හොඳයි මේකටම කියන්නකෝ. හොඳයි. අරමුණු කිසි දෙයක් නොවන විදිහට ඔව්. එහෙම හිටියා ඊට පස්සේ දැන් මේ අරමුණු නොයන්නේ මොකද කියන එක පිළිබඳව මට පොඩ්ඩක් පොඩි ගැස්මක් ඇති වුණා. පස්සේ ආයෙමත් මේ සතිය පිටවලා ආනාපාන සතියට යොමු කරෙන් පස්සේ සමාධිය වැඩිලා ආයෙම නතර වුණා. ආයෙම නතර වෙලා ඊට පස්සේ මේ මම හැරලා බලලා සමාධියෙන් අයින් වුණා සවන්නස. දැන් මහත්තයා සමාධිය ගැන පොඩ්ඩක් විස්තර කරන්න මොන වගේ සමාධියක්ද කියලා. සවන්නස දැන් ආනාපාන සමාධිය කරගෙන යද්දී උඩට විතන්නේ ගිහිල්ලා විතන්නේ ගිහිල්ලා කියලා ඒ ඒ නාසිකාග්‍රේම සතිය පිහිට වෙනවා. අහහ. ඔව් ඊට පස්සේ දැන් තව වැඩක් වුණා මම ඒක කොලේ ලියලා නැහැ. ඔව්. භාවනා ඒ සංඥා වේදනා නොදැන යන අවස්ථාව වෙනකොට මේ වැලමිටෙන් උඩ උරෙන් පහළ මේ අතේ මේ මස්පිඩු නටන්න ගත්තා. ඊට පස්සේ මම ඒක ඔබ වහන්සේ උපදෙස් දීලා තියෙන ආකාරයට මම ඒක නතර කරගත්තා. ඒ විඩින් විඩ ඇති වුණා. දැන් අද වෙනකොට නම් එහෙම ලක්ෂණයක් මොකුත් නැහැ සවන්නාස. හොඳයි. හුඟක් පොත් කියලා තියෙනවා නම් තේරෙනවා. හොඳයි දැන් අපි දැන් ආනාපාන සතියේදී මෙතන හොඳට හිත තියාගෙන ඉන්නකොට පොඩක් ඉන්න මහත්තයා මේ අතනින් වාඩ්ලයින් කමන ඔහෙන් වාඩ්ලයින් චුට්ටක් මං ප්‍රශ්න කීපයක් අහනවා. දැන් ඒ කියන්නේ දැන් තමන් ආනාපාන සතියේදී මෙතන හිත අඳවගෙන ඉන්නකොට සම්පූර්ණයෙන්ම සිතුවිලි වලින් තොරව ඉන්න පුළුවන්ද? එහෙමයි සුවයන්නාස. දැන් එතන උනේ ඒ විදිහට මම භාවනා කරගෙන ගියාම මට ශරීරයේ මේ ලිහිල් වෙලා ඔව් එහෙමම ඒ සිතුවිලි එහෙම නතර වුණා ස්වාමීන් වහන්සේ. ඒ නතරවීම තුලයි මම පොඩ්ඩක් මේ බය වුණේ. බය වුණේ. ඊට පස්සේ ආයෙ එතකොට ඒ ඒ නතර වුණාම වේදනාව මොකුත් දැනුනේත් නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. ආ. සංඥා වේදනා කිසි දැන නැතුව හිටියේ. හොඳයි. ඒ කියන්නේ මුකුත් රූප පෙනුනේත් නැහැ, මුකුත් වේදනාවක් දැනුනේත් නැහැ. තමන්ගේ ඇඟට බරක්, මේ කියන්නේ තද ගතියක්, උණුසුම් ගතියක් ඔය මොකක්වත් දැනුනේත් නැහැ. ඔව්. ඊට ඉස්සෙල්ලා ඒ ඒ தත්ත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා තමයි මේ අතේ අර අපහසුව දැනුනේ. ඔව්. ඊට පස්සේ ඒක ඒ අතේ අපහසුව දැනෙච්ච වෙලාවේ අතේ අපහසුවට හිත ගියාද? එහෙමයි. ඔව්. එතකොට ඒක දිහා බලන් හිටියා. ඒක දිහා බලන් හිටියේ ඒක අඩු වෙලා ආයෙමත් හැමින් හැමින් ඒ ක්‍රියාත්මක වුණා. ආයෙමත් ඒ කියන්නේ අපි අතේ අපහසුව මතුවෙන්න ගත්තද? මතුවෙන්න ගත්තා. පස්සේ නතුවම ගියා. පස්සේ නතුවම ගියා. මහත්තයා කොච්චර කාලෙ විතර භාවනා කරලා තියෙනවද? අවුරුදු 5ක් 6ක් වගේ ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා. එතකොට ආනාපාන සතියමයි කරේ. එහෙමයි. හොඳයි. එතකොට ඒ කියන්නේ දැන් ආනාපාන සතිය යෙදෙද්දී Tamanට යම්සි කියන්නේ හැදිලා තියෙනවා එක්තරා අන්දමක හිතේ එකඟ බවක්. ඒ එකඟ බවෙන් අපේ කයේ කොහේ හරි වේදනාවක් දැනුණාම එතෙන්ට හිත යොමු කළා. එතකොට වේදනාව එක් අවස්ථාවකදී නොපෙනී ගියා. ඔන්න ආයෙත් නැති වුණා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම නොපෙනීලාම ගියා. එහෙමයි. එතකොට හිත දිහා බැලුවම හිතේ සිතුවිලි තිබුණෙත් නැහැ. නෑ. හොඳයි. එතකොට දැන් මේ මුකුත් නැති හින්දා බයක් ඇති වුණා. එහෙමයි. හොඳයි. එතකොට ඉතින් බය වෙන්නේ නැතුව, ඒ කියන්නේ දැන් අර මේ මහත්තයාට මම අර කලින් විස්තර කරේ දැන් අරමුණු වලින් තොරව සතිය පවත්වන්න පුළුවන් කියලා. දැන් කලින් ප්‍රශ්නයකදී මේ අපි විස්තර කරා දැන් මේ සතියට පුළුවන් හැකියාවක් තියෙනවා අරමුණකින් තොරව ඉන්න. ඒක එක්තරා අන්දමක නිකන් සුවිශේෂී සතියක්. දැන් අපි සාමාන්‍යයෙන් සමත පැත්තෙන් දන්නේ අරමුණක් එක්ක ඉන්න පුළුවන් සතියක් ගැන විතරයි. දැන් මෙතෙන්දී තව බලන්න තව බලන්න يعني මේ සමහරට මේක ෂණිකව, ඒ කියන්නේ බොහොම ෂණ මාත්‍ර වශයෙන් බොහොම සුළු කාලයකට අත්දකපු දෙයක් වෙන්නත් පුළුවන්. තව බලන්න අර Tamanට පුළුවන් නම් ආනාපාන දැන් වේදනා පැත්තටම හැමතිස්සෙම යන්නේ වේදනා පැත්තටමද ආනාපාන සතියෙන් එකඟ වෙච්ච හිත යන්නේ වේදනාවක් නිරීක්ෂණය කරන්නමද නෑ සුවන්නන්ස මොකද්ද නිරීක්ෂණය කරන්නේ නිරීක්ෂණයනේ අර ඒ ලැබෙන පහසුව තුළ රැඳී ඉන්නේ කියන්නේ පහසුව තුළ රැඳිලා ඉන්නවා එහෙමයි හොඳයි ඒ කියන්නේ මුකුත්ම කරන්නේ නිකන් පොඩ්ඩක් නිකන් මේ සැහැල්ලුවෙන් ඉන්නවා එහෙමයි ආහා. එහෙමනම් ඒ සැහැල්ලුවෙන් ඉන්න එක දැන් Tamanට තහවුරුව يعني සෑම පර්යංකයකම වගේ ඒ සැහැල්ලුව ගන්න පුළුවන්ද දැන්? එහෙමයි. ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඒ සැහැල්ලුවටපත් වුණාට පස්සේ දැන් Tamanට එතකොට ආස්වාස ප්‍රස්වාසය වෙන් කළා හඳුනා ගන්න බැරිද? ඇතැම් වෙලාවක පුළුවන් වැඩි වෙලා වැඩි වාර වලට එහෙම දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනස තේරෙන්නේ නැහැ. එහෙමයි. හොඳයි. ඒ වෙනස තේරෙනවද කියලා බලන්න තමන්ගේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට හිත රඳවගෙන ඉන්න. ටික වෙලාවක් හිත රඳවගෙන ඉන්න. දැන් අපි ආනාපාන සතිය යෙදෙනකොට නාසිකාග්‍රේ ප්‍රදේශයේනේ හිත රඳවගෙන ඉන්නේ. එහෙම ඉන්නකොට දැන් තමන්ට ක්‍රමානුකූලව මේ හුස්ම රැල්ල يعني ආස්වාසද ප්‍රස්වාසද කියලා වෙන් කරගන්න බැරි මට්ටමට සියුම් වේවි. සියුම් වුණාට පස්සේ සමහර විට මුකුත් හිතේ අරමුණුත් නැහැ, වේදනාවකුත් නැහැ. මේ අරමුණත් දැනෙන්නෙමත් නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට බැරි වෙලාවත් එහෙම මට්ටමක් තියෙනවා ඒ தത്വෙත් ඉන්න. එහෙම. මුකුත්ම බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේකත් එක්තරා මට්ටමක් විතරයි. සතිය තියෙනවනේ. මැරලා නැති බව දන්නවනේ නේද? <laughs> එතකොට මේ தത്വෙත් බොහොම නිස්කලංකව ඉන්න තියෙන මුකුත් හිතන්න යන්න එපා. එහෙමයි. දැන් මෙතෙන්දි මොනවා හරි හිතන්න ගියොත් මේ මොකද්ද කින්ද මන්ද මොකද්ද දැන් කරන්න ඕනේ? ඒ කියන්නේ අපි ඔක්කොම ආයි පටලව ගන්නවා. මුකුත්ම පටලවා ගන්න එපා. එතකොට නිස්කලංකව ඉන්නයි තියෙන්නේ. පොඩ්ඩක් ඒක හුරු කරන්න ඕනේ. අපි තුමු මේ தත්ත්වේ පවත්වන්න පුළුවන් නම් අපි තුමු විනාඩි 15ක් 20ක් පවත්වන්න පුළුවන් නම් අර කයේ හැපෙන දේවල් වලට පොඩ්ඩක්, ඒ කියන්නේ හැපෙන ස්ථානවලට හිත යොදලා හැබැයි හොඳට සකස් වෙච්ච මේ හිත ඕනේ ගෙනියන්න. එහෙමයි. එකඟ බව ඕනේ ගෙනියන්න. ගෙනහිල්ලා ඒවා හොඳට ඒ තැනට බොහොම සමීපව ඒවා නිරීක්ෂණය කරන්න. ඒක දිහා හොඳට බලන් ඉන්න. හොඳයි. ඒ බලන් ඉන්නකොටත් දැන් අර වේදනාව නැති වුණා වගේ ඒ තද ගතියක් අපි හිතමු ඇඟේ තද ගතියක් වදින තැනක තද ගතියකට තමයි හිත ගියේ. ඒ ගියාම ඒ තද ගතිය අපි හිතමු යම් අවස්ථාවකදී නොපෙනී ගියා. අර වේදනාව නොපෙනී ගියානේ. ඒ වගේ මේකත් සම්පූර්ණයෙන්ම සංසිඳිලා ගියා. ආයෙත් නිකන් මුකුත් නැති ස්වභාවයක් ආවා. එනවා නම් එහෙම මුකුත් නැති ස්වභාවයක් ඒත් ඉන්න එහෙම. මේ දේ කළා බලන්න අපි හිතමු ආයෙ නැවතත් මතුවෙනවා කොහේ හරි තැනක්. මතුණා නම් අන්න අර සංසිඳිච්ච ස්වභාවය යටපත් කරගෙන මේක මතුවෙනවා නම් කමක් නැහැ එතෙන්ට ගිහිල්ලා ඒ මතුවෙච්ච අපිටම මොකක්ද රළු ගතියක්, තද ගතියක්, බර ගතියක් මොකක් හරි මතුණා නම් එතන ගිහිලා නිරීක්ෂණය කරනවා. ඒක සංසිඳුණාට පස්සේ ඒ සංසිඳිච්ච ස්වභාවය තුළ නිස්කලංකව හිත පවත්වනවා. එහෙමයි. ඔය දේ කරන්න. එතකොට මේ මේ අරමුණුත් එක්ක ගත කරනවා අරමුණු වලින් තොරවත් ගත කරනවා. මේ දෙක එක්තරාන්දමක අපි මේ <coughs> හුරු වෙන්න ඕනේ. එක්තරාන්දමක මේ දෙකේම සමහිතක් පවත්වන්න හුරු වෙන්න ඕනේ. ඊළඟට අපි ওই දෙක කළා බලමුකෝ ඉස්සෙල්ලා. හොඳයි. ওই දෙක කළා මට විස්තර කියන්න ආයි. හොඳයි සර්. තෙරුවන් සරණයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු එමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා නිස්සාරණ සේනාසනයට නවකෙක් නොවේ. වසර 3ක පමණ කාලයක සිට ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදිම භාවනා කරන්නෙමි. පර්යංක භාවනාව. ලැබූ උපදෙස් පරිදිම ආනාපාන සති භාවනාවේ යෙදුන මාහට ඊතා ඉක්මනින්ම ගතසිත තැන්පත් වී කිසිවක්ම නොදැනේ. ඊට පසු ශරීරයේ විවිධ තැන්වලට සිත යොමු කරන මාහට වර එක ශබ්දයක් දැනුණද එය කනේ ක්‍රියාවලියක් බවත් මනසින් එය හඳුනා ගන්නා බවත් විඥානයේ මූලිකවම එය සිදුවන්නක් බවද වැටහෙයි. ශරීරයේ තනින් තන ඇතිවන වේදනා හඳුනා ගැනීමටද මනස මූලික වන බව වැටහෙයි. වර එක වරක කටට සහ දිවට කෙල උනන විටද සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරයේ ආපෝ ධාතුව බව වැටහි. නාසයට ගඳ සුවඳ හඳුනාගන්නේද වාතයේ ස්පර්ශයෙන් නොවේ මනස එය ප්‍රකාශ කරන ආකාරයට බව ප්‍රත්‍යක්ෂ වේ. ආනාපානය දැන ගන්නේද එහි වෙනස පෙන්눔 කරන්නේද විඥානයේ බව ප්‍රත්‍යක්ෂ වේ. මේ ආකාරයට මනස තන්පත්ව ශරීරයේ විවිධ අංග පරීක්ෂා කරමින් මාහට පැය එකකුත් විනාඩි 20ක් පමණ ගත කෙලෙමි. ඇස් දෙක විවෘත කළ මාහට වේලාව සක්මනට කාලය බව දැනින. එහෙත් ඊතා නිශ්චල වූ මගේ සිත සහ කය සක්මන සඳහා යෙදවීමට තව විනාඩි 10ක් පමණ ගත විය. පසුව පුරුදු පරිදි සක්මන් භාවනාව කෙලෙමි. අප සැමට නිවන් මඟ පෙන්වා දෙන ඔබ වහන්සේලා දෙපළට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සායමත් ලැබ මේ භවයේදීම උතුම් නිවන සාක්ෂාත් වේවා පතමි. හොඳයි කාගෙද කියලා පොඩ්ඩක් කියවනවා නම් හොඳයි. දැන් මොකුත් කරගෙන යනකොට මොකුත් ප්‍රශ්නයක් එහෙම තියෙනවද? වැඩේ කරගෙන යන්න පුළුවන්. පුළුවන් අර ඉස්සර මේ කිව්වා නේද එකපාරක් මට මතකයි මේ වැඩසටහනේ කියන අර ආලෝකයක් ඇතුළට යනවා ඒ නවත්ත ගන්න බෑ කියලා. ඒව දැන් නෑ. දැන් නැද්ද? <laughs> හොඳයි හොඳයි. එතකොට මේ දැන් එතකොට කරන විදිහ දැන් පොඩ්ඩක් නැවත විස්තර කරන්නකෝ. දැන් ආනාපාන සතියෙන් තමයි යන්නේ. ආනාපාන සතිය පුරුදු පරිදි කරනවා. ඔව්. හුස්ම හෙල් පහල ගන්නකොට. ඔව්. ඊට පස්සේ ඉතින් ඒක ශරීරයෙන් නැති දන්නේම නැති වෙනවා. ඔව්. කිසිම හැඟීමක් කල්පනාවනවත් වෙන්නේ ඊට පස්සේ අර උන්වහන්සේ කිව්වනේ එක එක තැන් වලට යොමු කරන්න කියලා. ඔව්. අන්න හරියට යොමු කරා. යොමු කළා. හොඳයි. යොමු කරනකොට මට ඉතින් ඒ යොමු කරාම හිතෙනවා මේකේ මයික් එක මේ විදිහට තියාගත්තා නම් ඇහෙනවා. මෙහෙම පොඩ්ඩක් තියාගන්න. නෑ මෙහෙම. අන්න එහෙම තව ලං කරගන්න. හොඳයි. ඒ එහෙම ගැන හිතනකොට මට හිතෙනවා මේකනම් හිතින්ම තමයි මේ තීරණය දෙන්නේ කියලා. අහහ. හිතින්ම තමයි මේ තීරණය දෙන්නේ. කොහොම වෙතත් මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් අපි පොත් බලලා තියෙනවා, ධර්මය අහලා තියෙනවා. නමුත් මේ භවනා කරගෙන යනකොට ඒ ලැබෙන අත්දැකීම එකපාරටම අර දැනුමත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. මොකද එතකොට මේ දැනෙන දෙයට අපි බාධා කරනවා. මේක හොඳින් දැනගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ භාවනා කරන අවස්ථාවේදී අපි තුමු දැන් පැයක් තිස්සේ පැයක පැයකුත් විනාඩි 15ක් විතර කරලා තියෙනවානේ. ඒ කාලය තුලදීම මුකුත් හිතන්න යන්න එපා. තේරෙනවද කියන්නේ? කියන්නේ මුකුත් හිතන්නේ නැතුව හිත පුළුවන් තරම් නිස්කලංකව තියාගෙන මේ දැනෙන දේ ගැන දැනුවත් වීමයි තියෙන්නේ. අපි මේක මේ හිතලා ගන්න දැනුමක් නෙමෙයි මේ භාවනාව පැත්තෙන් යන්නේ. පස්සේ භාවනා කරලා යුරුනාට පස්සේ නැගිටිනවනේ දැන් අපි. නැගිට්ටට පස්සේ අන්න Tamanට පුළුවන් මේ ලැබපු අත්දැකීම අර Taman අහපු දේ, කියවපු දේත් එක්ක සංසන්දනය කරලා බලන්න. එතකොට සතුටක් දැනෙනවා. ආ මට මෙන්න මේක තමයි අතෙන්දි වෙලා තියෙන්නේ කියලා සතුටක් දැනෙනවා. නමුත් අපි අර අත්දැකීම අත්දැකීමක් ලැබුණු අවස්ථාවේම ඔන්න දැන් අපි පොතට දාන්න ගියොත් එහෙම අර තව එන්න තිබිච්ච අත්දැකීම් ටික මේ හරහා බාධා වෙනවා. එතකොට අපි අර අනවශ්‍ය විදිහට අපේ සිතුවිලි අවදි කළා. අපි අනවශ්‍ය විදිහට හිත හිතා යන්න ගිහිල්ලා අපේ දැනුම දාන්න ගිහිල්ලා මේ ලැබෙන බොහොම ස්වාභාවිකව හරි ලස්සනට මේ පිපිගෙන ආපු මලක් නිකන් ආයි නතර කළා වගේ. දැන් මේ අත්දැකීම හරි ලස්සනට එන්න අරන් තියෙන්නේ. එනකොටම අපි මේ අර පොතේ දැනුම හරස් කළා ඔන්න අපි මේ පටලව ගන්නවා. ඉතින් එහෙම නෙමෙයි. අපි දැන් මේ එන දෙන එන දේ අපි සද්ද නොකර දැන් තව එන්න ඉඩ දෙනවා. අපි බොහොම මධ්‍යස්තව මේ දේ වෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්නවා. ඒ අත්දැකීම සම්පූර්ණයෙන් අපිටම පැයක් පැයකමාරක් ඔය ඉඳලා අපි නතර කරනවානේ භවනාවෙන් නැගිටිනවානේ. අනේ ඒ අවස්ථාවේදී අපිට පුළුවන් මේ අත්දැකීම මොකද්ද මේ ඇත්තටම සිද්ධ වුනේ කියලා අපේ පොතේ දැනුමත් එක්ක සංසන්දනය කරලා බලන්න. එහෙම කරන්න. නැත්තම් වෙන්නේ අතරමඟදී අපි බාධා කරන එකයි වෙන්නේ. හොඳයි. හොඳයි ඊළඟ ප්‍රශ්නය යමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දෙවන වතාවට මෙහි පැමිණි යෝගිනියක් මේ මාගේ මූල නම කර්මස්ථානය ආනාපානා සතියයි. පසුගිය වැඩසටහනට සහභාගී වුණ මා මෙහිදී ආනාපාන සති කමඨාන ආරම්භ කෙලෙමි. එහෙත් මා කර තිබුණේ බුදුගුණ භාවනාව සහ මෛත්‍රී භාවනාවයි. දින පහ අවසානයේදී මෙම ස්ථානයෙන් පිටව යන විට ආනාපාන සති භාවනාවට ඊතා කැමැත්තක් ඇති වී තිබූ බැවින් නිවසේදීද මේ දක්වාම අකණ්ඩව මෙම භාවනාව සිදු කෙලිමි. මෙවර මෙහි පැමිණි දෙවන දිනේදී මම පර්යංක භාවනාවේ යෙදී සිටින විට එනම් ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කරමින් සිටින අතරේදී හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනී වී නොදැනී ගියේය. ඉන්පසු මම නාසිකාග්‍රයේම සිත පවත්වා ගනිමින් සතිය පවත්වා ගනිමින් සිටියෙමි. එදින සවස ස්වාමින් වහන්සේ කමඨහන් සුද්ධ කිරීමේදී හුස්ම රැල්ල නොදැනී ගිය අවස්ථාවකදී ශරීරයේ ප්‍රකටව දැනෙන සංවේදනාවලට සිත යොමු කරමින් බලන ලෙස වෙනත් යෝගිනියකට දුන් උපදෙස් සිහිපත් කරමින් ඊයේ උදෑසන සිට පර්යංක භාවනාවේදී හුස්ම නොදැනී ගිය පසු ශරීරයේ විවිධ වේදනා සහිත ස්ථානවලට සිත යොමු කරන විට ක්‍රමයෙන් ඒවා නැති වී යන්නට විය. මේ මට මහත් සතුටක් දෙන අත්දැකීමක් විය. ඊට පසු සෑම පාර්යංක භාවනාවකදීම මම ඒ අත්දැකීම විඳගත්ෙමි. අද උදෑසන පාර්යංක භාවනාවේදී විනාඩි 15ක් වැනි සුළු කාලයකදී හුස්ම රැල්ල නොදැනී ගිය අතර මම පෙර ලෙසම ශරීරයේ විවිධ තැන්වලට සිත යොමු කළෙමි. එෙහිදී පෙර අත්දැකීම් ලැබුණු අතරම එම ස්ථානවල සියුම් කම්පන ස්වභාවයක් දැනුණ දැනුණා. මෙසේ පැය භාගයක් පමණ ගත වූ පසු කම්මැලි ස්වභාවයක් දැනුන අතර බාහිර ශබ්දවලට හා විවිධ සිතුවිලි වලට සිත යොමු වන බැවින් නැවත කයට සිත යොමු කිරීමට තැත් කෙලෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාවේ වැරදීම් ඇතොත් නිවැරදි කර ඉදිරියට භාවනාව දියුණු කරගන්නේ කෙසේදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නොපමාව චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. අර මේ වැඩේ හොඳට මේ කෙරලා තියෙනවා. පොඩ්ඩක් හැබැයි අර එක පාටම මේ අනුන්ට කියන දේවල් එක පාටම කරන්න යන්න එපා. මේ පොඩ්ඩක් බලන්න තමන් අර ඔය දේ කරන්න තැන් තැන්වල මේ ස්පර්ශ වෙන තැන්වලට හිත යොදලා ඒ දේ කරන්න කලින් පොඩ්ඩක් බලන්න තමන්ගේ එකඟ වෙච්ච හිත පවත්වන්න පුළුවන්ද කියලා. හොඳට ටික වෙලාවක් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම අවධානය යොමු කරගෙන ආස්වාස ප්‍රස්වාස වෙනසක් හඳුනගන්න බැරි මට්ටමට සියුම් වෙච්ච සතිය පවත්වන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලලා ඊට පස්සේ යමුණාට කමක් නැහැ. දැන් ඊළඟට ඒ ඒවා බලමින් ඉන්දද්දී ආපු ප්‍රතිඵලයක් තමයි අර කම්මැලි වීම කියන එක. දැන් අපි ඔය කම්මැලි වීම කියන්නේ ඔතන වෙන්නේ එක්තරා අන්දමකින් අර අරමුණේ විරංජනේ වීමක්. දැන් හරියට ක්‍රියාවලිය සිද්ධ වුණා නම් හරියට අපි නිරීක්ෂණය සිද්ධ වුණා නම් කම්මැලි කමක් කියන එක එන්නවත් ඕන. අපි මෙතන මේ ඇවිල්ලා තියෙන ප්‍රතිඵලයක්. ඉතින් අපිට වෙන්නේ දැන් මේ කම්මැලි කමක් කියලා අපි වැඩේ අතහැරලා දානවා. අපි එක්කෝ නැගිටලා යනවා, එක්කෝ එහෙම නැත්නම් ලොකු වෙනත් වෙනත් අරමුණක් මෙතෙන්ට හඳුන්ලා දෙනවා. අපි අර කම්මැලිකම කියන එක මේ භවනාවේ ප්‍රතිඵලයක් බව තේරුම් ගන්නෑ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒක පෙන්වන්නේ මේ මේ අපිට කම්මැලිකම කියලා දැනුණට ඔතන වෙන්නේ නිබ්බිදාවක් කියලා සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්වන මේ අරමුණ කෙරෙහි අර තිබිච්ච ඇල්ම එහෙම නැත්නම් අරමුණක අරමුණකට බැහැ ගන්නා ගතිය දැන් ටික ටික ඒ අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා දැකලා දැකලා දැකලා ඒක නිකන් එපා වීමක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි ඒ එපා වීම අපි ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනේ මේක දැන් මේ භවනාවේම ප්‍රතිඵලයක්. එහෙම තේරුම් අරගෙන තව දුරටත් මේක වෙන්න ඉඩ හරින්න ඕනේ. අපි අපේ ඒ බලන එක නතර කළොත් එහෙම නැත්නම් අරමුණ අපේ අවධානය වෙන තැනකට යොමු කළොත් මේ අර තෙබි ආපු ප්‍රතිඵලයේ ඔස්සේ යන එක නතර කළා අපි ආයෙත් වෙන පාරක් හඳුල්ලා දුන්නා වෙනවා. ඒ නිසා තමන්ට මේ අරමුණ ගැන එක්තරා අන්දමක උදාසීන බවක් ඇති වෙලා තියෙන ඇති වෙලා වගේ තේන බවක් කම්මැලිකමක් එනවනම් පොඩ්ඩක් තව උත්සාහ කරලා එතනම ඉන්න. කම්මැලි වුණාට නැගිටින්න යන්න එපා. තව දුරටත් පොඩ්ඩක් ඕක බලන්න. මේ කම්මැලිකම කියන්නේ අර එක පැත්තකින් තියෙන කියනවනම් කෙලස් වල අඩුවීමක්. මොකද අපේ මේ තියෙන කෙලස් වලින් තමයි අපිව පුළුවන් තරම් කූද්දලා පුළුවන් තරම් එක අතකින් මේ Uh, මොකක්ද ඒකට කියන්නේ? ම්ම් අවුස්සලා තියන්නේ මේ කෙලෙස් වලින්. දැන් මේ භාවනා අරමුණක් කරහා අපේ ඒ අර ඇවිස්සෙන ගතිය පුළුවන් තරම් සමනය කරනවා. අපිව බොහොම එක්තරා අන්දමක උපේක්ෂාවකට ගොඩනගනවා. ඉතින් ඒක අපි හැදෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි ඒක හැදීගෙන එනකොට අපි නතර කළොත් එහෙම අපි භාවනාවට බාධා කලා වෙනවා. ඒ නිසා Tamanට කම්මැලි ගතියක් දැනෙනවා නම් මම මේ කියන්නේ සාමාන්‍යයෙන් භාවනා කරන්න භාවනා කරන්න තියෙන කම්මැලිකම ගැන නෙමෙයි. මේ භාවනාවේ යෙදෙද්දි මේ මට්ටමේදී බොහොම සුවසේ Taman සතිමත්ව වැඩේ කරගෙන යද්දි කම්මැලිකමක් එනවා නම් ඒ කම්මැලිකම දරාගෙන වැඩේ තවදුරටත් කරගෙන යන්න. එතකොට තව තවත් මේ අර හිතට හැකියාව ලැබෙනවා මේ කෙනසුන්ගෙන් අඩු ස්වභාවය අරමුණ විරංජනේ වෙච්ච ස්වභාවයේ තියෙද්දිත් මේ වැඩේ කරන්න Tamanට ශක්තිය හැදෙනවා. ඒ බබ තේරුම් අරගෙන නුවණින් තේරුම් අරගෙන භවනාවේ යෙදෙන්නයි තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මම අවුරුදු කිහිපයක සිට භාවනාවේ යෙදුන යෝගිනියක් මේ ආනාපාන සති භාවනාව අවුරුදු කීපයක් වඩන ලදී ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ ස්වභාවය වෙනස වටහා ගතිමි දිග කෙටි උෂ්ණ සිසිල් බරහා සැහැල්ලු වශයෙන්ුත් දෙක අතර ඇති විවේකයත් හඳුනා ගතිමි. සිත කය දෙක සංසිදී පැවතින අතර සමහර අවස්ථාවල දරාගත නොහැකි සතුටක්ද ඇතිවිය. මෙය ධාන ප්‍රීති සුඛය දැයි සැකයකි. එනම් පර්යන්තයෙන් නැගී සිට මෙහිදී සක්මනෙහිද යෙදෙමි. එවිටද එම සතුට ඒකාග්‍රතාවේ ප්‍රීතිය පැවතින වෙන කවදාටත් වඩා සක්මන පැහැදිලි විය. පැතිරී ගිය ශ්‍රද්ධාවත් මෛත්‍රියත් කරුණාවත් සතුටත් විය. ඉන්පසු මම චිත්ත භාවනාව පැත්තට ක්‍රමයෙන් ගියමි. සිත දෙස බලා සිටීමේදී එනම් මෙහිදී සිහිය පීඨනුයේ දෙස් අතර නලල ප්‍රදේශයේ එන සිටිවිලි හඳුනාගත හැක හඳුනා ගැනීමත් සමග නැති වී යයි ආලෝකය පැමිණීමත් සමග සිතුවිලි ගලා එම නවතී සිතවිලි පැමිණුනේ මා තුලින් නොවන බව වැටහෙයි. ආනාපාන සතිය වැඩිීමේදීද ආස්වාස ප්‍රාස්වාස මගේ නොවන බව අවබෝධ විය. මෙහිදීද අවබෝධ විය. එහෙත් අවට පරිසරයේ ශබ්ද කායික වේදනාවන් දැන දීර්ඝ කාලයක් යෙදී සිටීමට හැකි වොහොත් සමාධිගත වීමට සිදුව ඇත මෙහිදී සිත කය නොදැනී සංසිඳෙයි වටේට ආලෝක කිරණ ධාරාවක්ව පවතී මෙහිදී ද ඊතා සතුට ගලායි මේ මාර්ගයේ සදොස් ඇතොත් නිවැරදි කර ගැනීමටත් ඉදිරියට පැවතිය යුත්තේ කෙසේද යන්නත් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා ඉල්ලම් ඔබ වහන්සේට මේ භවයේම හරි ඒ ටික නැතත් කවන්න <laughs> නිවන අවබෝධ වේවා තෙරුවන් සරණයි මොකුත් දැන් කරගෙන යද්දි මොකුත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා පොඩ්ඩක් කිව්වනම් මේ කාගේද දන්නේ හොඳයි මට කියන්න ඒ කියන්නේ මේ දැන් කරගෙන යන භාවනාවේදී දැන් සතුටක් දැනෙනවා සතුටට හැබැයි අනවශ්‍ය විදිහට ඇලෙන්න යන්න එපා ඒ කියන්නේ මේක බොහොම తాවකාලිකයි <laughs> සමහරට හෙට ගන්න දෙයක් නැති වෙන්න ඉඩ තියෙනවා <laughs> ඒ නිසා මේ අනවශ්‍ය විදිහට මේකට මේ ඇලෙන්න යන්න එපා මේවා ඉතින් එනවා යනවා එහින්දා මේ මේකත් මධ්‍යස්ථ හිතින් ගන්නයි තියෙන්නේ නිකන් සමාන්ට හොඳට හිත එකඟ වුණාම සැහැල්ලු වුණාම ඒ කියන්නේ ප්‍රීතියේ විවිධ අවස්ථාවන් එනවා. දැන් සාමාන්‍යයෙන් ওই පොත්පත්වල විස්තර කරනවා පස්වනක් ප්‍රීතිය කියලා. ඉතින් එහෙම විස්තර කරලා තියෙනවා. ඉතින් අමන්ට ඇතම් කෙනෙකුට ඉතින් මේවා එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් ඇත්තම නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඕවා නිකන් අර හම්බ වෙච්ච මේ අතුරුඵල විතරයි. ඒවා ගැන අනවශ්‍ය විදිහට යන්න එපා. ඉතින් මේකෙන් ධෛර්යයක් ඇති කරගන්න ඒ කියන්නේ මෙතන යම්සි නිර්ාමිස ප්‍රීතියක් තියෙනවා කියලා ඒ ධෛර්යයක් ඇති කරගන්න මේක යොදව ගන්න මේ තවදුරටත් භවනාවේ යෙදෙන්න ඒක ශක්තියක් කරගන්නයි තියෙන්නේ. සිතුවිලි නැතු යනවනේ. එතකොට ඉතින් ටිකක් බය හිතෙනවා. <laughs> මොකද අහලා තියෙනවා අර විඥාණය වෙන විඥාන හා සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. අප්පා. දේශනාවකලත් අහලා තියෙනවා පොතකිනුත් දැකලා තියෙනවා. එහෙම එකක් දැන් වෙලාද තියෙන්නේ? නෑ මට වෙලා නෑ. <laughs> වෙයිද කියලා බයක් ඇති වෙනවා එහෙම වෙලාවට. ආහා. නෑ බය වෙන්න එපා. <laughs> මේ එහෙම දෙයක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නම් කියලා නෑ. එහෙම දෙයක් මේ අ කියන්නේ භාවනා කරගෙන ඉඳද්දී මේ කිසිම මේ කියන්නේ මේ කිසිම තැනක එහෙම දෙයක් නම් ධර්මයේ නම් පෙන්නලා නැහැ. ඔය වෙන වෙන දේවල් වෙන වෙන මිත්‍යා දෘෂ්ටිවල ඕවා ඇති. නමුත් මෙතෙන්දී අපි තේරුම් ගත යුත්තේ අපි මේ භාවනාව කරන්නේ බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්. බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා. ධර්මයේ ගැන ශ්‍රද්ධාවෙන් ධර්මයේ සරණ ගිහිල්ලා. සංඝයා ගැන ශ්‍රද්ධාවෙන් සංඝයා සරණ ගිහිල්ලා. අපි එතකොට මේ සීලය පැත්තෙන් ලොකු ආරක්ෂාවක් සහිතවයි මේ දේ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට يعني සිල් يعني බුදුරජාන් වහන්සේ ඇත්තටම මේ භාවනාවක් කරද්දී සීලේ පිහිටලම ඔය දේ කරවල් ඔය ඔය දේ යෙදෙන්න කියලා කියන්නේත් එක අතකින් ඔය හේතුව නිසා. මොකද සීලය තමයි මෙයාට පිහිටලා ඉන්න අත්තිවාරම වෙන්නේ. භවනාව කරන්න තියෙන අත්තිවාරම වෙන්නේ. එතකොට අපි අපි සීලය තුලින් ශක්තිමත් වෙලා තියෙනවා නම් පිරිසුදු වෙලා තියෙනවා නම් ඒ සිල්වත් බවම අපිට ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒ සිල්වතාට හානි කරන්න අපි තුමු යම්සි භූත බලවේගයක් වේවා, പ്രേත බලවේගයක් මොකක් හරි වේවා, ඒවට හැකියාවක් නැහැ. මොකද මේ සීලේ තියෙන ඒ තරම් ශක්තිමත් බව. ඉතින් අපි අනිත් එක අපි සරණ ගිහිලා තියෙන ශාස්ත්‍රෝන් වහන්සේ මේ අපි හිතනවට වඩා බොහොම ප්‍රබලයි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශක්තිය මුළු තුන් ලෝකයේම තියෙන කියන්නේ අනිස් සාමාන්‍ය දේවල් වලට එක සංසන්දනය කරන්න බෑ. නිසා අපි ඒ බුදුරජාන් වහන්සේ සරණ ගිය බව තේරුම් අරගෙන ධර්මයේ සරණ ගිය බව තේරුම් අරගෙන ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිය බව තේරුම් අරගෙන ඒ වගේම අපි පිරිසුදුව මේ සීලයකුත් ආරක්ෂා කරන බව විශ්වාස කරගෙන මේ වැඩේ යෙදෙන්න. කිසිසේත්ම මේ භාවනාව තුළින් විශේෂයෙන් විපස්සනාව තුළින් යද්දී ඔය වගේ අනවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ මේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන විපස්සනා භාවනාවේදී අපි මේ එක්තරාන්දමකින් කරන්නේ මේ උපාදානස්කන්ධයන් ක්‍රමානුකූලව يعني ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් මේවැය තියෙන වය ස්වභාවය ෂය වී යන ස්වභාවයට තමයි අන්තිමට හිත වැඩිපුර යෙදෙන්නේ. ගිහිලා අන්තිමට ඒවැ රූප පැත්ත ගෙවිලා යනවා, වේදනා පැත්ත ගෙවිලා යනවා, සංඥා පැත්ත ගෙවිලා යනවා, සංස්කාර පැත්ත ගෙවිලා යනවා, විඥාන පැත්තත් ගෙවිලා යනවා. එතකොට තමයි අර විඥාණයට පිහිටා හිටින්න තැනක් නැතිව ඒ අපතිත්ථිත විඥාන මට්ටමකට හිත ටික ටික ටික ටික හුරු කරන්න දැන් මේ කියන්නේ මේ සාමාන්‍ය මේ සාමාන්‍ය අරමුණු ස්වභාවයන් ඉක්මවලා ගිහිල්ලා අරමුණු වලින් තොර ස්වභාවයක්. හිස් ස්වභාවයක්, ශූන්‍ය ස්වභාවයක්. නිමිති වලින් තොර ස්වභාවයක් අන්න අපි හිතේ හුරු කරනවා. ඉතින් මේ මට්ටම් වලදී කිසිම කිසිසේත්ම ඒ කියන්නේ ඒක ඇවිල්ලා ප්‍රබල කුසල මට්ටමක්. ඒ කුසල මට්ටමට ලං කරන්න බෑ අර අර අපි කතා කරන ඔය අනවශ්‍ය දේවල් වලට. ඒ ඒ ශක්තිය බොහොම ප්‍රබල මට්ටමක්. ඒ නිසා ඒව ගැන සැකයක් හිතන්න එපා. මේ මාර්ගයේ මේ කියන්නේ විශ්වාසයෙන් යුක්තව යන්නයි තියෙන්නේ. හොඳයි. ඔව් දෙකටම කරගෙන යන්නයි තියෙන්නේ. <laughs> හොඳයි. <laughs> ඔව් මාක් කරේ. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ. හොඳයි. ආදුනික යෝගිනියකි මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය. උපදේශ පරිදි භාවනාව කරගෙන යන විට මම ආස්වාස ප්‍රාස්වාසය හොඳින් හඳුනාගතිමි. ආස්වාසයේ දිඟුවත් ප්‍රාස්වාස කෙටිනුත් දැනේ. මෙදෙස හොඳින් බලා සිටින විට ක්‍රමක්‍රමයෙන් ආස්වාස ප්‍රාස්වාසය අඩු වී පසුව නොදැනී යයි. ඒත් එක්කම ගැස්සී මුළු ශරීරයම පස්සට කඩා වැටෙන්නක් මෙන් දැනේ. නැවත මූල කර්මස්ථානයට පැමිණ ඒ දෙස බලා සිටින විට ඒ ක්‍රියාවම සිදුවේ. මෙලෙස විනාඩි 35ක් 40ක් පර්යංකයේ සිටිය හැක. මේ ක්‍රියාව සිදු වූාට පසු තවදුරටත් භාවනාව ඉදිරියට කරගත නොහැක. මා වෙත අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝාස. ඒ කියන්නේ අපි හොඳයි. සක්මන් අපි මේකට උත්තර කමන්න කොහොමද කියන්නකෝ හොඳයි. සක්මන් භාවනාව. උපදේශ පරිදි සක්මන් භාවනාව කරගෙන යමි. භාවනාවේදී මම දකුණ හොඳින් දැනගත්මි. පාදයේ තැබීමේදී පේශීන් ඇදීමක් පාදයේ එසවීමේදී පේශීන් ලිහිල්වීමත් හොඳින් දැනේ. තවදුරට ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. හොඳයි. දැන් අර සමායට ඉඳගෙන කාගෙද දන්නේ නැහැ ප්‍රශ්නේ. හොඳයි. පස්සට වැටෙනවා වැටෙන්න යනවා වගේ දෙයක්ද වෙන්නේ? ඉඳගෙන කරන භාවනාවේදී. ඒ කියන්නේ ඉරියව්ව මොන වගේද පවත්වන්නේ? ඉඳගෙන ඉන්නේ මොන විදිහටද? ඔය දැන් ඔය වාඩ්ලා ඉන්න විදිහටමද භාවනා කරන්නේ? කොච්චර වෙලාවක් ওই විදිහට ඉන්න පුළුවන්ද භාවනා කරමින්? පැය භාගයක්. යනකොට පස්සට වැටෙන්න යනවද? නෑ අර විදිහට ඉන්නකොට තමයි එහෙම වෙන්නේ. ඒක තමයි. මං අහන්නේ දැන් පැය භාගයක් ඒ විදිහට ඉන්න පුළුවන්. පැය භාගයක් විතර යනකොට පස්සට වැටෙන්න යනවා. එහෙම දෙයක් මේ ප්‍රශ්නේ තිබුණා නේද කියලා. නින්දක් නේ යමක් නෙවෙයි නිදිමත ගතියක් නෙවෙයි ඒ වෙලාව වෙන්නේ. ඔව්. දැන් තමන් භාවනාව හොඳින් කරගෙන යනකොටද මේ වැටෙන්න යන්නේ? ඔව්. ගැසීමක් වෙනත් එක්කම ආපස්සට වැටෙන්න වගේ යනවා. දැන් කොච්චර කල් විතර භාවනා කරනවද? මාස අවුරුද්දක් විතර භාවනා කරනවා. හැමදාම ওই දේ සිද්ධ වෙනවද? හැම දවසෙම නන් නෙවෙයි. දැන් ඉඳලා හිටලා මේ දේ සිද්ධ වෙනවා. ඉඳලා හිටලා තමයි සිද්ධ වෙන්නේ සෝමනේ. හොඳයි. එච්චරම මේ කියන්නේ බයක් වෙන්න දෙයක් නැහැ. කියන්නේ සමහර ලාවට අපේ හිත එකඟ වෙනකොට නිකන් අපේ අතපය නිකන් ගැස්සෙන ස්වභාවයන් එන්න පුළුවන්. දැන් හැබැයි නිකන් නිින්ද ගියොත් නම් වැටෙන්න ඉඩ දෙනවා. දැන් Taman තේරුම් ගන්න මේ නිින්ද ගිහිලා වැටෙන එක එකක්. එහෙම නැතුව නිකන් අතපය පොඩ්ඩක් නිකන් ගැස්සෙන එක නිකන් කොහේ හරි නලියන ස්වභාවයන් ඕක භාවනාවේ සාමාන්‍ය සිද්ධියක්. ඒ හින්දා ඒව එච්චර සැලකිය යුතු නැහැ. හොඳයි. වෙන ඒ කියන්නේ ඔය දේ ඔය දේ නිතර එන්නේ නැත්තම් කරගෙන යන්න මේ ආවත් ඒක නිතර එන එකක් නැහැ. ඒ කියන්නේ මේ පොඩ්ඩක් අවශ්‍ය නම් විතරක් ඉරියව පොඩ්ඩක් හදා ගන්න තව. හොඳයි. මේ කියන්නේ හුඟක්ම ඔය දේ ප්‍රශ්නයක් වෙනවා නම් පොඩ්ඩක් හාන්සි පුටුවක් හාන්සි පුටුවක් කියන්නේ ඇන්ද සහිත පුටුවක් පාවිච්චි කරලා බලන්න. හොඳයි. හොඳයි අපි ලිඛිත ප්‍රශ්න අවසන් වෙලා තිනවා කාට හරි යම්සි දෙයක් කතා කරන්න තියෙනවා නම් විනාඩි කීපයක් යොදන් මේ අපිට ඒ සඳහා යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් අද ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. මේ අවරින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් අනුමෝදන් වෙත්වා. යම් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වායි. මුදිතා ශීර්ෂයෙන් යුක්තව අපි සියලු දෙනාටම සියලු දෙනාම එකතු වෙලා එත්තවතාචාදී ගත්තා සජ්ජායනා කරමු.